රාග දේශ අඩු වෙන කියලා හොමන් කිව්වා. ඒත් ගෝ ඌ ඒක හරි. ඒවට මේක සමහරක් කෙනෙකුට මේක හරියට මාර්ගය හොරට පස්සේ මාස දෙකයි තුනයි වඩන්නේ. තත්ගාලා මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒක මේ මාස ගණන් උරු ගණන් වඩාලා ඉන්න ඕනේ. අර අම්මා කියන කතාව පොඩ්ඩක් මම ඉස්සර ඇහුවා. ඒක තමයි කිව්වේ මේක දැන් අයම මාස මම අර යුපි ඔඩීගේ තියෙන අම්මා මාස තුනයි වැඩ පුරුදු කරලා තියෙන්නේ. ඒ මම කැවිලානේ හම්බුනේ නේ. එතන හැමතැනම තියෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය ශුන්‍යතාවය කියන්නේ ඔතන තමයි. ඒක හරි. දැන් ඔතන ඔතන මනස නිදහස් වෙනවා හැම පැත්තෙම මනසත් පණ පැනවෙන්නේ එතන ටිකක් මේ ක්‍රියාසිත තමයි එතන තියෙන්නේ. එතන සිත ආයතන වලට එන්නේ නැහැ. දැන් සිතවිලි පරිහරණයක් එන්නේ නැහැ. එතන එතකොට සිත නැති වෙලත් නෙමෙයි. සිත තියෙන එක ක්‍රියාසිතක්. ඒක ඒක මොකකටවත් ආයතනයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙනවා. එතන ආයතනයකට සම්බන්ධ නැහැ. එතකොට ඕක මාර්ගේ ඔතන ඵලේ නෙමෙයි. එතන මාර්ගය එතනයි එතනයි තියෙන්නේ අපි ආර්ය භූමිය ආර්ය මාර්ගයේ. ඒ තුල ආශ්‍රව ශරවණ එක හැබැයි සිතට පනවන්න බෑ. ඒකයි උතන තියෙන ගැටලුව. ආශ්‍රව ශරවණ එක කාටවත් කියන්න බෑ. ඒක ඥානයක්. ඒකයි ඒක අභිඥා ඥාන වලට යන්නේ මේ ආස්වාක්‍ය ඥානය කියන තැනට යන්නේ. ඒක යාටමයි දැනෙන්නේ ආශ්‍රව නෑ කෙලෙස් ඡය වෙගෙන යනවා. ගිහිලා අර අනිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන කියන්නේ එයා නැවත මේ කෙලෙස් එයාගේ නැති බව දැනෙනවා එයාට. කෙලෙස් නැති බව. කෙලෙස් නැති බව දැනෙන කම්ම එයා නිවන් දැකලා නැහැ. ඒක කවුරු හරි කියන්න ඕනේ මට දැන් කෙලෙස් නැහැ කියලා. කෙලෙස් නැහැ කියන්නේ නැත්තම් නිවන් දැකලා නැහැ. ඒ කියන්නේ එයා ශුන්‍යතාවේ ඉන්නවා. අපි පිළිගන්නවා. අපි පිළිගන්නවා. නමුත් ඒක නිවන නෙමෙයි. ඒකේ තියෙන වේදේ වේදේ තියෙන ආලාර කාලාමත් ඔතන හිටියා. ඔතන අර අර මේ මොගරාජ සූත්‍රයේ මොගරාජ ඔතන හැමතිස්සෙම අහනවා ස්වාමීනි ආත්මයක් තියෙනවනේ කියනවා. බුදුන් වහන්සේට කියනවා මෙයා අபிසංකා නිරෝධ සමාපත්තිය ඔතන තියෙන්නේ. ඒක මෙතන සංඥාව මේ නිරෝධයකට යනවා. ඒක එයාට මේ ආශ්‍රව එයාට ආශ්‍රව තියෙන තාක් එයාට මහානීය තියෙනවා. තණ්හා මාන දිට්ටි තියෙනවා. ඒකයි මේ උත්සම්භාගී සංයෝජන තියෙනවා. දැන් සමහර හාමුදුරුවෝ අපිට අපිට ඇහිලා තියෙනවා දැන් දේශනා කරන ප්‍රසිද්ධ මාධ්‍යයේ රූප මේ රූප රාග අරූප රාග රූප රාග අරූප රාග අවශ්‍ය නැහැ කියලා නිවන් දකින්න. නිවන් දකින්න රූප රාග අරූප රාග අවශ්‍ය නැහැ මාන උද්දච්ච මේ ප්‍රහීන වෙනවා කිය. රූප රාග තියෙන්නේ මේ අර ආලාර කාලාම වගේ මේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඉන්න ඇයට කියලා කියනවා. අපේ මීපුරේ මීපුරේ හාමුදුරුවෝ පැහැදිලිව එහෙම කියනවා. එහෙම කියන ඒවා අවශ්‍ය නැහැ නිවන් දකින්න කියලා කියනවා. නමුත් ඒක සම්පූර්ණ ප්‍රායෝගික නැති පොත දිහා බලලා කියන කතාව. ඒකට හේතුව තමයි ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකිඤ්ඤායතන, නසන නාසඤ්ඤායතන මේ වචන නෙමෙයි මේ හරහා ගමන යනවා ආශ්‍රෝෂය වෙන්නේ. ආශ්‍රෝෂය වෙනකොට එයාට ආකාස මේ මේ පටිඝ ඝන සංඥාව එයාට දැනෙනවා මිදෙනවා. ආකාස සංඥාතන එයාට දැනෙනවා. නෑ කියන්න බෑ. එයාට දැනෙනවා විඥානායතන නෑ කියන්න බෑ. මේ ශුන්‍යතාවයේ තුල දැනෙනවා මේක. ආරූප ධානය දැනෙන්න ගන්නවා. මේක වෙලා තියෙන ප්‍රායෝගික නැති නිසා එයාට කියා ගන්න බෑ. ඒ අය කියනවා නෑ අරූප ධාන නැති නිසා මේ උද්දම් භාගිය සංයෝජන මේ ටික මේ මේ මේ අවශ්‍ය නෑ කියලා. ඒ ධර්ම පටලෝගෙන. ප්‍රායෝගික පැත්තේදී අරූප ධානත් පිහිටනවා හැබැයි ලෝකෝත්තර බල්මකින් එන්නේ. ලෝකෝත්තර ධාන බවට ඒවපත් වෙන්නේ. ඒක ලෞකික පැත්තෙත් තියෙනවා ආකාස සංඥාතන විඥානතන ඒක අපි පිළිගන්නවා. ලෞකික පැත්තේ තියෙනවා. අර අර ද්වේදය තුලක් තියෙනවා. නමුත් ලෝකෝත්තර භූමියේ මේ ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන යට දැනෙන ඒක ලෝකෝත්තර පැත්තෙන් එයා ඒක ග්‍රහණය කරයි. ලෝකෝත්තර පැත්තේ ඥානයකට අසු වෙනවා ඒක. දැන් මේ සංඥාව සිවුම් වීගෙන යනවා සුකුම වීගෙන යනවා සංඥා එක උප්පදේ සංඥා එක නිරුද්ධති කියන පැත්තට යනවා. එතකොට එයාට දැනෙන්න ගන්නවා දැන් මේ ශුන්‍යතාවය ඇතුලේ කතාව. අර ඕගතරණ සූත්‍රය. ඒ කියන්නේ මේක මුකුත් කරනවා නෙමෙයි. දැනීමක් පමණයි. දැනීම විඥානෙත් නෙමෙයි. ඥානයකට අසු එයාටම එයාගේ එයාගේ අර ඇලෙන ගතිය නැති වෙනවා. ඇලෙන ගැටෙන ඒක දියවි දියවි දියවි යනවා. නිබ්බිදන්ති විරාගන්ති විරෝගන්ති නිරෝධන්ති පටිනිස්සා ගන්න පස්සේ ගමන යනවා. ඒක තමයි මේ ආනාපාන සතිය භාවනාවෙත් අවසානයේදී පෙන්වන්නේ මේ අනිච්චානුපස්සී විහරණය කියලා. අනිච්චානුපස්සී විහරණය එතන කිමෝචන් සිත්තංගවල පස්සේ කියන අතන මේ නිරෝධානුපස්සී විහරණය ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සී විහරණය ඔය කියන ටික හරියටම හරියි. ප්‍රායෝගික පැත්තෙන් තමයි ඔක තේරෙන්නේ. ප්‍රායෝගික පැත්තේදී ඒ හිත දියවි යනවා දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ ආශ්‍රව යාගෙම යාගෙම තියෙන. දැන් ඊට පස්සේ අර බණ කිව්වත් එකයි, නැතත් එකයි, කවුරු හරි hina වුණත් එකයි, නැතත් එකයි, දානෙ තිබ්බත් එකයි, නැතත් එකයි. අර අර ආශ්‍රව ශේවිගෙන යන කෙනාට යෝග සිද්ධ වෙන්නේ. ඒක අර සබ්බවස සූත්‍රයේ විදිය හරියටම හරි. සබ්බවස සූත්‍රයේ කියන දස්සනා පහතබ්බා වලින් පස්සේ තමයි ශුන්‍යතාවයට එන්නේ. නමුත් ඒත් එක්කම යාට එනවා අර අනිත් ටික සේනම. ඒ අර එනවා මේ සංවර දස්සනා පහතබ්බා විනෝදනා පහතබ්බා අදිසේව අදිවාසනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා මේ සේරම යාට දැනෙනවා. ඒ කියන්නේ මේ පොතක නෙමෙයි පොත පොතෙන් යාට පොත මතක් වෙනවා. පොතෙත් මෙහෙම තියෙනව නේද කියලා. හැබැයි යාට දැනෙන්න ගන්නවා දැන් දැන් මිරිස් කියන්නේ දැවිල්ල කියන්නේ රසක්ද නෑ එහෙම නෑ ඒක ඒක ඒක කියන්නේ දැන් දැන් දැන් රස જીවහා විඥානය තුළ දැවිල්ල පැණි රහ අඹුල් රහ තිත්තර එකක්වත් ඒක නිකන් දැනීම දැනීමක් මේක එකකවත් කිසිම හැඟිලි හරයක් නැති වෙනවා දැවිල්ල කියන්නේ රසක් නෙමෙයි මේක අඹුල කියන්නේ රසක් නෙමෙයි ලුණු කියන්නේ රසක් නෙමෙයි එතකොට ඔක්කොම තේරෙන මේ එකක්වත් තේරුමක් නැහැ වගේ ඔක්කොම එකයි වගේ තේරෙනවා. අර එයාගේ ප්‍රසාද වෙනස් වීගෙන යනවා. එයාට දැනෙනවා මේක ඒක දැනෙනවා. දැනුණාට ඒක හරේ නැති වෙනවා. අර අර නිකන් ප්‍රියතාවයක් නැති වෙනවා. මිරිස් ප්‍රියක් නැති වෙනවා. ඇඹුල් ප්‍රියක් නැති වෙනවා. මුළු ප්‍රියතාවේ නැති අර රස රාග පටිසංවේදනයක් නැති වෙනවා. රස පටිසංවේදී. නමුත් රස රාග න පටිසංවේදී. එතනට යනවා ගලාගෙන. එතකොට කෑමවල රස බලන්නේ ඔච්චර ඒව මුකුත් එයාට අදාළ නැති වෙනවා. තිබ්බත් එකයි ඒක අමුතුම කතාවකට ගලාගෙන ගලාගෙන යනවා. හැබැයි මේවා ඇත්තටම මේ මහා ලොකු කාලයක් යනවා කියලා අපිට කියන්නත් බෑ. ඒක ඉතින් අර වේදේත් ඒ විදිහට ඒ ශුන්‍යතාවය තුළ ඉන්නත් කියනවා. මේකට ලොකු කාලයක් යන්නේ නැහැ එහෙම කිය. නමුත් ඒගොල්ලෝ ඉන්න ආකල්පය වෙනවා. ඒගොල්ලෝ මේ ආශ්‍රව දකින්නේ ආසවක්ඛ්‍යා ඥානෙ නැතුවනේ කතා කරන්නේ. අපේ ආන්දරට ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් ආසවක්ඛ්‍යා ඥානෙ නැතුව අපේ ආන්දරනේ ගොඩක් අය ධර්ම දේශනා කරන්නේ. අපි ඒක හොඳට බලලා තියෙනවා. බොහොම ටික දෙනයි මේක තේරුම් අරගෙන තියෙන්නේ. ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි. ශුන්‍යතාවය තමයි හැමෝම නැවතිලා ඉන්න තැන ඉර වෙලා. නමුත් එයාලට කතා කරගන්න බැරි වෙනවා. මොකද එයාලා ගාව ආශ්‍රව තියෙනවා. කොයිතරම් ලොකු තෙරවර තෙර තෙර සාමාන්‍ය භික්ෂුවක් වුණත් කොයිතරම් ලොකුවට රාජකීය පඬිතු මොනවා තිබුණත් මොන විදිහට මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණත් පළක් නැහැ. හෝටිල වගේ වෙනවා. අර ආසවක්ඛ්‍යා ඥානෙ නැත්තම්. ආසවක්ඛ්‍යා ඥානය තමයි මෙතන ගොඩාක්ම අපිට වැදගත් වෙන්නේ අපේ දැනුමත් නෙමෙයි. අද බණ ඕන කෙනෙකුට කියන්න පුළුවන් පොත බලලා සූත්‍ර ඕන කෙනෙකුට කියන්න පුළුවන් පොතක් බලලා. නමුත් එයාට කෙලස් තියෙනවානේ. ඒ කෙලස් තියෙන කෙනෙක් කොහොමද අපි කියන්නේ නිවන් මඟ කියලා? ඒක එයා දැනගන්නේ නැහැ. එයා මාර්ගයට ඇවිල්ලා නැහැ නේමන. මාර්ගයට එන්නේ කෙලස් ෂය වෙන තැනින් පටන් ගන්න. අර විමෝචන චිත්ත ශුන්‍යතාවය ඇතුළ කෙලෙස් ඡය වෙන එක ඥානෙට අසු වෙන්න ඕනේ. අභිසං අර එයාට එන්න ඕනේ මේ ආසවක්ඛ්‍යා ඥානෙ. ඒ හැබැයි මේක නිකන් එන්නේ නෑ මේක පුදුම ගැළපීමක් එක්ක එන්නේ අර අර මේ මේ හැම දෙයක්ම අතීතයේ කියලා පේන්න ගන්නවා මේ හැම දෙයක්ම යාට වර්තමානයක්වත් පේන්න යා එනවා ශුන්‍යතාවයට ওই ශුන්‍යතාවයට තුල පුදුම මේ එකක් තියෙනවා ඒ ශුන්‍යතාවයට හරියට බැසගත්තට පස්සේ යාට දැනෙන්න ගන්නවා ඒ තුල තමයි යා මේ ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ ඒකයි මේ සුතවත් ආශ්‍රාවගේ ආසවක්ඛ්‍යා ඥානේ යාට දැනෙන්න ඕනේ. මේ මගේ ගාව කෙලස් තියනවා කියලාට දැනෙන්න ඕනේ. එතකොට එයා නිහතමානීව කතා කරනවා නෑ කෙලස් ඡය වෙනකන් අපිත් අසරණයි කියන තැන. සසරෙන් මිදිලා නැහැ කියන තැන. අපි ඉන්නේම තාමත් සසර කියන්නේ සිසුවිලි සසර. දැන් මේ ධර්මයේ ගැඹුරු තැනට ගියාට පස්සේ මේ කතා කරන්නේ තව ආත්මයක් ගැන නෙමෙයි. තව උප්පත්තියක් ගැන නෙමෙයි. මේක මේ අපි හිතුවොත් ඒ ඒ දෘෂ්ටිය තුලයි උප්පත්තිය ආත්ම කතා තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම දෙයක් නැහැ. මේ මේ අපේ ආයතන ටික සකස් වෙනවා. ආයතන නැති නිරෝධයෙන් නිරෝධ වෙනවා. එතනයි කතාව. හැබැයි වැඩි තියෙන්නේ අපි අපේ තියෙන කෙලෙස්. අපේ තියෙන මේ මේ මේ තියෙන ඇලෙන ඇලෙන ගැටෙන විඥානයේ ස්වභාවයක් තියෙනවා. ඒ මේක ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙනවා මේක ඇතුලේ. මේක ඇතුලේ තියෙනවා මේකට කැමැත්ත අකමැත්ත. මේ මේ රාගදේශ මොහ. මෙතන තමයි ෂය වෙන්න ඕනි තැන. අන්න එතන නැති වෙලා ගිය කෙනෙක් ආයි මුකුත්ම කිසිම කිසිම දෙයක හරයක් නැහැ. ඒ ඒ කෙනාගේ ස්වභාවය සම්පූර්ණ එයා දකින අය මේ මේ මොකක්වත් කියන්නේ කිසිම දෙයක එයාට එන එයා යන්නේ වගේ කෙනෙක් තමයි දෙල්ල කපලා ගියත් ඉන්නේ hinaවේ. ඒ වගේ කෙනෙක් තමයි ඉන්නේ අත අතපය කපලා ගියත් hinaවේ. ඒ වගේ කෙනෙක්ට තමයි මේ කිසිම දෙයක එහෙම වටි ලී කෑලි වගේ අතපය වෙන්නේ. ඒවත් වැඩන්නේ කියලා. එහෙම කෙනෙක්ට අතර මොකුත් තේරුමක් නැහැ. ඔය අතර දැන් ගොඩාක් අය අපිට තේරෙනවානේ බණ කියන්න ගොඩක් අයට තියෙනවානේ තරංගයක්. සමහර හාමුදුරුවෝ කියනවනේ YouTube එකේ දාලා තියෙනවනේ මම මේ බෞද්ධ නාලිකාවේ බණක් තියෙනවා අහවල් දවසේ සමහර දානනේ මගේ මේ තියෙනවා මේකේ ප්‍රඥා නාලිකාවේ මගේ තියෙනවා මේ මේ රංගිරි දවුලු එකේ දැන් මේ දාන්නේ මාන්නකින් බව පේනවනේ. ඒ දාන වචන වලිනුත් පේනවා කියන දේවල් වලිනුත් පේනවා මෙයාගේ මාන්නෙන් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් මෙයා කියන්නේ යන්නේ අත්‍තරම ලෝකෝත්තර බල. නමුත් මේ මේ එයාගේ අභ්‍යන්තරේ මාන්නෙ පෙන්නනවා. එතකොට තේරෙනවා මෙයා මාර්ගේ නෑ. නමුත් මෙයා කියන්නේ ලෝකෝත්තර බණ. නම් මේක හරි ගැඹුරු තරක්. අපිට මේ තේරෙනවා ඒස් බවසරේ මහත්තයාගෙත් මට නම් දැනලා තියෙනවා මේ ආශ්‍රව ස්වභාවය තියෙනවා තාම කෙලෙස් ස්වභාවය කියන්නේ. ඒකේ ගොඩක් අඩුයි ඒස් බවසරේ මහත්තයාගේ වයසත් එක්කලා ඒක නිවිලා තියෙනවා වෙන්නත් පුළුවන්. සමහරට කේන්ති යනවා. සමහරට පිරිස ඉන්න වෙලාවට මම දැකලා තියෙන සමහර ධර්ම දේශන ඒස් බවසරේ මහත්තයා හරි කේන්ති ස්වරූපයෙන් ඒ කතා කරන ප්‍රශ්නයක් ඇහුවාම ඉතින් ගැටෙනවා කියලා තේරෙනවා. ඉතින් කොයි වෙලාවෙ හරි ඒ කියන්නේ කේස් යනවා කියන්නේ සසරෙන් මිදිලා නැහැ නේද කියලා තේරෙනවා. ඒකට ශුන්‍යතාවය තමයි ගොඩක් ප්‍රකාශ කරන්නේ. නමුත් එතකොට මේ ආශ්‍රව කෙලෙස් දකින්න තාක් එයාට එයාව පේන්නේ නැහැ නේද? එයාගේ කෙලෙස් ආශ්‍රව. මේ කතා කරන අපිටත් එහෙමයි නේද හඳුනන්නේ. සමහරට අපේ සද්දවල පවා තියෙනනේ මානීය ගතිය. මේ කියන භාෂාවේ පවා නේද? මේ ඉදිරිපත් කරනකොට මගේ ආශ්‍රව අපේ හඳුනන්නට පේන්නේ නැද්ද? එහෙම දැනෙන්නේ නැද්ද? ආයෙත් තමයි ආමුදුරනේ නියතමානිකා වෙන්න ඕනේ. ඔක දකින්නකොට. ඔක දකින්නකොට තේරෙනවා අපිට තාම කෙලස් තියනවා නේද? ආශ්‍රය තියනවා නේද කියලා. අපි කොච්චර ධර්මයේ කොච්චර අපිට මේ ඇත්ත දකින්නවානේ. අපි දන්නවා එහෙනම් අපි මේකත් ඇත්තම දකිනවා. අපි අපිට තව තියෙනව නේද දෙයක් නේද ඉතුරු වෙලා. අපි ආශ්‍රය ෂේ වෙනකන් අපිට කියන්න බෑ නේද අපි එතනමයි කියලා. නිවන් අපි කෙලින්ම අපිට ඒක ප්‍රකාශ කරන්න බෑ. කතකරණී කියන්න බෑ. ඒ තාක් කියන්න බෑ. ඒ තාක් අපි කර කිසියල්ල කලයුත්ත කළා කියන්න බෑ. කතකරණේ වෙන්නේ නැහැ. අතන නේද හඳුනේ එතන නේද අපේ සිත යන්නේ හැබැයි මේක හරි දියුණු තැනක් අපි මේ කතා කරන්නේ එක අන්තයයි මේක හරි දියුණු තැනක් ඒ කියන්නේ මෙතන අපිට කුරුල්ලෙක්ගේ සද්දයක් පව සමහරට අනිත්‍යයට වැඩිය අපිට මේ මේ පේන දැනෙන ස්වභාව වෙනස් ඒ සමහරට තව කෙනෙක්ට මේවා ඇහෙන්නෙත් නැහැ සමහරට ඒගොල්ලන්ගේ තියෙන ඒ ස්වභාව වෙනස් දැන් මේ ස්වභාව ඊටාම වෙනස් ස්වභාවවල පිහිටනවා මේ දියුණු තැනට යනකොට දිනතනට යනකොට අමුතුම මේ අරූපේ පේන්න ගන්නවා. අරූපේ පේන්න ගන්නවා. දැන් දැන් කාම භූමියේ රූප භූමිය අරූප භූමියනේ අරූපේ අල්ලන්න පුළුවන් නම් කෙනෙක්ට ওই ශුන්‍යතාවය තුළ අරූපේ පේන්න ගන්නවා. ඒ ශුන්‍යතාවයත් එක්කලම යා යාට දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා මේ මේ මේ ඥාන කියන්නේ හැබැයි විඥානේ නෙමෙයි. මේ දැනෙනවා කිව්වොත් ඒක ගන්නවනේ විඥාණයට. එහෙනම් දැනෙනවා නම් ඒක විඥානේ කියලා. නෑ නෑ මේක එහෙම එකක් නෙමෙයි. නමුත් මේකේ තියෙනවා ඥානයක්. යාට ඥානෙ දැන අභිඥා ඥාන කියන ඒවා ඒකයි බුදුහාමුදුරෝ ඥාන ඔය උදහව්‍ය ඥාන, භය ඥාන, බයටුපත්ඨා ඥාන, මින්නුතු කම්මිතා ඥාන, ආදීනවානුපස්සනා ඥාන, සංඛාර උපේක්ෂා ඥාන, සංඛාර උපේක්ෂා ඥාන ඒ ඥාන වලින් තමයි ඵල ඥානත් පෙන්වන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඵල ඥානත් පෙන්වන්නේ එතන යට අත්‍තරම මේක දැනෙනවා ඥානෙට. මේ මේ බාහිරෙන් මේ මේ සිතුවිලි කියලා දකිනකොටත් ඥානට දැනෙනවා. මේ බාහිර නෙමෙයි මගේ හිත දැන් සිතුවිලි ලෝකේ දැන් නිතරම පේනවා කියන එකක් දැනෙන්න ගන්නවා. සිතුවිලි කියන එක නිතරම අර මුලින් මුලින් පෙන්නුවාට පස්සේ ඒක ඉබේම දැනෙනවා නේද ආමුදුනේ. අපේ ආමුදුනට මේ මට්ටම තියෙන කියලා මම දන්නවා. ඒක ටික ටික දැනෙනවා නේ මේ කියලා නේද? වචන වචනවල වචන කතා කරන්නේ කියන වචනවල ගියා මේ මේ ආශ්‍රව ආශ්‍රව කෙනෙක් යන් මේ ගත වීම සිද්ධ වෙනවා නේද? ඔව් නේද? වචන කතා කරනකොට ඔව් වචනවල කොහොමවත් වචන ලෞකිකයිනේ. වචන කොහොමද ඔව් අපේ ජන ශාලාවෙන් මම පොඩි දෙයක් හරි මම කර අතීතය ගැන මම දැන් වර්තමානයේ අදාළ නිර්ණයක් මම පරවද්දක්ම හරි කියලා આવුත් එහෙම මම නිකන් උඩටම මතක් වෙනවා මොකටද ඔය කිව්වේ කියලා ඒක තමයි ඇත්තම ඒ වචනේ වචන දෘෂ්ටිගත වීමක් තියෙනවා ඉතින් කතා කරන දේ වචන හඳුන අපි කියන්නේම මේ ඇත්තටම කියන්නේ අපි පල්ලයට බහැලා ඒ කියන්නේ අපි ලෝකෝත්තර භූමියේ ලෞකික භූමියට අවිලා කතා කරන්නේ අපිට ඒක තේරෙනවා. තේරෙනවා දැන් අපි ලෝකෝත්තර භූමියේදී මේක අවශ්‍යතාවයක් නැහැ. නමුත් දැන් මේ අයට තේරෙන්නේ නැහැ. ඒතකොට මේ අයගේ මට්ටම ලෞකිකයි. එතකොට ඒ අයට අපිට ඒ මට්ටමට බැලලා කතා කරන්න වෙන්නේ. නේද හඳුන්නේ? එතකොට අපිට අපිට සිතුවිලි හදලා කියන්න වෙනවා. ඒතර වචන වලට කන්වර්ට් කරන්න වෙනවා. දැන් මේ අදහස. එතකොට තමයි අපි අර ආයතන පැත්තට හැරෙනවා. ආයතන ඇතුළට බහිනවා. එතකොට මේක බහිනවා මේ මනෝවිඤ්ඤාණයෙන් කෙලිම ඊට පස්සේ මානසිකාරයක් කරලා ඊට පස්සේ තමයි ඒක වචනෙට පෙරලෙන්නේ. <laughs> අයි මේක කොහොම හදන්න එපා ඊට පස්සේ මේක සිතුවිලි හදන්න වෙනවා. මේ මාර්ගයේ එකෙන් පිරෙන්නේ ඒක තව කෙනෙකුට ඉදිරිපත් කරන්නනේ ඒක කරන්නේ දැනගෙනනේ කරන්නේ. ඊට පස්සේ එයා ප්‍රේවාරවට එන්නේ හැබැයි බලන් ඉන්න එක්කෙනෙක් රැවටෙන්න පුළුවන්. බලන් ඉන්න එක්කෙනෙක් රැවටෙන්න පුළුවන් මේ ආ මෙයා මෙයා තාම පිරීලා ඉන්නේ මේ මෙයා මෙහෙම කියනවා ඔය මම මම කියන ඒවා තියෙනවානේ <laughs> මම අපි මම කියපු ගමන් ගොඩක් අය කියන ආ යා තාම ඉන්නවා යා තාම මමත් ඒ තුල ඉන්නේ කියලා කියනවා <laughs> එතකොට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ දැන් අපිට කතා කරන්න සිද්ධ වෙනවානේ මම කියන්න වෙනවානේ බුදුහාමුදුරුත් ආයම මම ගොඩක් කටි බණ කියනවනේ මේක ඉවර කරන්නේ නැතුව. ඔව් ඔව් ඔව්. මම නෑ මට කියන්නේ ඔක්කොම හිර වෙනවා කියලා. හිර වෙනවා. හිර වෙනවා හාමුදුරුවෝ. ගොඩක් අය හිර වෙලා ඉන්නවා ශුන්‍යතාවේට. ශුන්‍යතාවට හිර වෙලා තියෙනවා මම ඇත්තටම මම අර මේ අපේ හාමුදුරුවොත් එක්කනේ මේ කතා කරන්නේ. මීමුරේ හාමුදුරුවන්ගේ ගොඩාක් මම බල්ලා තියෙනවා මීමුරේ හාමුදුරුවෝ ඉදිරිපත් කරන ඒවා හරි. වැරදි කියනක කිසි කෙනෙකුට බෑ. ඒක තමයි ලෝකෝත්තර භූමිය පෙන්නනවා. නමුත් මිමුරේ හාමුදුරන්ගේ මම දකින උන්වහන්සේ තාම ඉන්නේ මේ ලෞකික භූමියේද කියන එක එනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ හැඟීම් වල ප්‍රකාශ වල හැම දෙයකම මට තේරෙනවා මේ අපි දැන් අපි දැන් මෙහෙමනේ අපිට දිව්‍ය ලෝක ඒවා නැහැනේ කතා අපේ කොහොමත් නැහැනේ. අපිට නැහැනේ මේ මේ ඉරක් හඳක් මේකේ කිසි කතාවක් නැහැ සම්මුති ලෝකේ කතාවක් නැහැනේ. සම්මුති ලෝකෙන් සම්පූර්ණයෙන්ම අපි අපිට කතාවක් නැහැනේ. අපිට මේක එතකොට ආයතනයට සීමා වුණාම මෙතන ආයතනයේ උප්පත්තිය කතා කරන්න වෙන්නේ. අපිට ආයතනයෙන් එහාට යන්න බෑනේ ගියාත්මට යන්න බෑනේ. අපිට එහෙම කතාවක් නැහැනේ ආත්ම කතාවක් නැහැනේ. එතකොට මේ ආයතනයෙන් ආයතනයත් මේ මේ මේ මේ අපි එනවා පුදුම තැනකට. ඒ තැන අපිට ලෞකික භූමියේ කිසි කෙනෙකුට කියන්න බෑ. ඒකට හේතුව ඒගොල්ලෝ ඒක උත්තේජයෙන් අල්ලනවා. නේද හමුදුනේ. ඒගොල්ලෝ ඒක උත්තේජයෙන් අල්ලනවා. එහෙමනම් මේක මේ මරණයෙන් පස්සේ මුකුත් නැහැ. එහෙනම් ඉතින් කාලා බීලා හොඳට හිටියත් එකයි. මරණයට පස්සේ සේරම ඉවරයිනේ කියලා. ඒගොල්ලෝ උත්තේජයෙන් අල්ලනවා මේක. සාස්ත්‍රත දෘෂ්ටියේ උත්තේජය දෙක දෙකම යන්නේ ලෞකික පැත්තටනේ. ලෝකෝත්තර භූමියට එන්නේ නැහනේ. හේතුඵල ධාමෙන් එන්නේ නැහනේ. අපේ හන්දර තේරෙනා නේ. ඔව්. ඔව් තියෙනවා කියන හැඟීමනේ තියෙන. තියෙනවා කියන හැඟීම උත්තේජයට එනවානේ. එතකොට මේගොල්ලෝ අල්ලනවා මරණින් මත්තේ මුකුත් නැහැ. ආ හරි හරි. එහෙනම් ලෝකෝත්තර භූමිය කියන්නේ මරණින් මත්තේ මොකුත් නැහැ. එහෙනම් කාලා බීලා හොඳට ඉන්න පුළුවන් කිය. නමුත් ඒක වැරදිනේ හැමදෙරනේ. අත්‍තරම දෘෂ්ටියේ ගත කෙනාගේ දෘෂ්ටිය තුලනේ පිහිටන්නේ මේක සකස් වෙනවනේ නැවත කියන එකනේ තියෙන්නේ. ඒක බොහොම ගැඹුරු. ඒකනේ අපේ හැමදෙරන්ට අපේ හැමදෙරු මේ YouTube search කරන්නේ නැද්ද? data ප්‍රශ්නයක් තියෙනවද අපේ හැමදෙරන්ට? ගාම මම අර වැඩි යන්නෙත් නෑ බැරි මට මම කාලින් කර කාලයක් මේ දෙක දාලා බැලුවා ඔක්කොම බැවුවා ගොඩක් කට්ටියගේ මේ දැන් මම පොඩක් අඩු කරාගෙන ඉන්නේ නෑ ඒක හොඳයි ඒක හොඳයි හැමතෙම සිය තමන්ගේම හිත තමයි හැමතිස්සෙම බලා ගන්න ඕනේ හිත තමයි තමන්ගේ හිත ඇතුලේ ධර්මයේ ධර්මයේ තියෙන පිට නෙමෙයි ඇත්තටම අටුවාව තමන්ගේ හිත අටුවාව පොතක නෙමෙයි තියෙන අටුවාව තමන්ගේ හිත. තමන්ගේ හිත හැමතිස්සෙම දකින්න ඕනේ මේ දැන් මේ සද්දෙත් සද්ද හිත එන්න ඕනේ ටක් ගාලා. මේක මොකද්ද කියලා. ඊපස්සේ මේ හැම එකම මේ මොහොතේම යාට පේන්න ඕනේ මේ එළියට ගිහිල්ලාද මම නෑ සිතුවිල්ලද නෑ ඒකත් නැත්තම් මම පා වෙනවද එතකොට මම අන්තරීක්ෂයේද එතකොට මේ සිත සකස් මේ මොහොතේ මම අද මාත්‍ය කියන සත්‍යයට විතරක් වටිනාකම දීපු මම මෙතන අහුලා ඉන්නේ අහු නෑ දැන් මාත්‍යනේ කතා කරන වාච සද්දවලට මම ඇහෙන සද්දෙට මම ඕනේ යන සද්දෙට මම විතරක් වටිනාකමක් දීගෙන හිටපොම් මෙතනත් දෘෂ්ටි වශයෙන් ඒකත් එන්නේ එතන මේ එතන ධර්මයේ දකින්න කෙනාට ඒකත් අහු වෙනවා ඒකත් පහ වෙනවා. ඔතන මේ මේ ඉන්න මොකද කොතර එළියේ ෆෑන් එකක් දැනෙනවා එළියේ කුරුළු එකක් දැනෙනවා ඒක මේ ඉන්න තැන මේ කොතර දේවල් මේ වෙන ආයතන චිත්‍ර කියා හරි පිටින මම ඕවට අවධානය යොමු කරනවා මම එකට අවධානය දෙන්නේ සත්‍යගතව ආගෙන ඉන්නවා ඔව් ඒ ඒ එතනත් ධර්මයක් ඉන්නෝනේ ඒතර ආශ්‍රය එදිනවා ඒතර ආශ්‍රය එදිනවා දෘෂ්ටිගත වෙනවා අස්තත් අපි අපි මෙහෙම දෙයක් තියෙනවා චන්දන් ජනේති වායමති විරියං ආහාරහතේ චිත්තම් පග්ගඤ්ඤාති පජහතිනේ ධර්ම මාර්ගයේ ඒ වැඩෙන්නේ එහෙමනේ ඒ කියන්නේ මේක මානසිකාරයෙන් වැඩෙන්නේ මේකේ මානසිකාරය මුලින් තියෙනවා. ඒ කියන්නේ මේ ශුන්‍යතාවය ඇතුලේ කෙනෙකුට දැන් අපේ හාමුදුරුවෝ ශුන්‍යතාවයත් එක්කලා පොඩ්ඩක් බලනවා ටච් එකේ කියන්නේ ඒක නිසා තමයි උඹ ඒකත් දැනෙන්නේ. <laughs> මේ શબ્දේ මේකත් શબ્දයක් විතරයි. මේ શબ્දයට අපි අපි ඇතුලෙන් අපි වටිනාකමක් අරගන්නේ නේද? නමුත් මේක චන්දන් ජනිත කියන්නේ මේ අපි ධර්මයේ ධම්මට්ටි ඥානය වුණානේ. ධම්මට්ටි ඥානය වුණානේ දැන් සප්ත බොජ්ජංග වල සති ධම්මවිජයනේ තියෙන්නේ. එතකොට ධම්මවිජේ නැතුව දැන් මේ දැන් ඕකනේ වෙලා තියෙන අපේ ඒස් බාලසූරිය මහත්තයාට. ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ කතා කරන්නේ නැත්තේ. අයි කෙලස් තියනවාද කියලා. ආයෙත් බාලසූරිය මම නම් කෙලිම ප්‍රශ්න කරත් මම නම් අහන්නේ ඒ බාලසූරිය මහත්තයා කෙලස් තාම තියනවාද කියලා. බාලසූරිය මහත්තයා කෙලස් තියනවාද කියලා බාලසූරිය මහත්තයා දන්නවා කියෙන් තියනවාද නැද්ද? වාසුමාදට කියාගන්න බැරි වෙනවා. වාසුමා කෙලින්ම කිය නෑ මට තාම කියන්න තියනවා. එහෙනම් වාසුමාද තාම මාර්ගය සම්පූර්ණ වෙලා නෑ. අන්න මගේ ප්‍රශ්නේ එච්චරයි. මගේ ප්‍රශ්නේ ඇත්තට බාලසිරි මහත්තයා තාම එහෙනම් දෙයක් තියෙනවා. ඔව් ඒක අපිට කරන්න බෑ. බාලසිරි මහත්තයාත් එහෙම කියයි. අපිට ඒක නැති කරන්න බෑ. නමුත් ඒක ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. ඕක ගොඩක් අයට ඕකයි. මොකද දැන් මෙතන ගොඩක් අයට මාන්නේ තිබ්බොත් හිතනවා අනිත් අයගේ ඉස්සරහා මම ඉස්සරහට යන්න. දැන් මම හිතුවොත් අපේ හාමුදුරන්ට වැඩිය මම දිනුනොයි කියලා ඒකත් වැරදිනේ. එතකොට මම මාන්නයක් තුළනේ අපේ හාමුදුරනේ. තේරෙනවද? මේකේ කිසි කෙනෙක්ට ඉහළ පහළ නැහැ. මේ ගමන තුළ ඉහළ පහළ කතාවක් නැහැ. මම මාන්නේද අරයා ලොකුද මම පොඩිද ඕවා නෑ. එහෙම කතාවක් නෑ මේකේ. මේකේ තියෙන හේතුඵල ධාම විතරයි. එහෙම කිසි ඒ හැංගීම කාටරි තිබ්බොත් එයා වහන්න බලනවා, හදන්න බලනවා. මගුල් ඉවර වෙනවා. ඔව් එතකොට ඉවරයි. එයාට මාර්ගෙත් නෑ ඊට පස්සේ. මේක මහා බුදුම කතාවක් වෙනවා. ඒකයි දැන් ඔය අපිට දැන් අපි දැන් ප්‍රසිද්ධිය ගොඩක් ප්‍රසිද්ධ අපේ හාමුදුරන්ගත් බණ අපිට දැන් බණ අහන්න දෙයක් නැහැ අපේ හාමුදුරන්ටත් ගොඩක් බණ නෙමෙයි අවශ්‍ය වෙන්නේ මට ඒක හොඳට දන්නවා මට තේරෙනවා අපිට සාකච්ඡාව වැදගත් හැබැයි හැමදාම සාකච්ඡාව වැදගත් දැන් අපේ හාමුදුරුවෝ කියපු කතාව එහෙම අපේ හාමුදුරන්ට ගොඩක් වැදගත් මොකද අපි හිර වුණු තැන් සමහරවිට අපිට තව කෙනෙක්ට කතා කරනකොට අපිට ඒව එළි වෙනවා එළියට එනවා අපි අවිස්ස එනවා අපේ අතුලාන්තේ සැඟවුණු අර කහට වගේ ඒවා එළියට එනවා ආශ්‍රව ඒසට ඒව එළියට ගන්නත් ඕනේ ඒකනේ අර උපාධි භික්ෂුන් වහන්සේට අර ගොඩක් වෙලාවට කමඨං සුද්ධ කරන්නේ. ඔය එළියට ගන්න එකනේ කරන්නේ. නේද? අපි හඳු දන්නවනේ. ඇතුලේ තියෙන ඔක්කොම කියන්නේ මගලගේ අන්තිමේ අහලා අහලා මේක කියලා අහලා අහලා තේරුම් අරගෙන අන්තිමේ ධර්ම මාන්න දෙනවා. ඔව් ධර්ම මාන්න. ඒ කියන්නේ ධර්ම ධර්මශාල දානශාලාවේ කවුරුන් මිනිහෙක් මාවයි කතා කරව මට හිතෙනවා මේක මුන්නේ වෛරණ ගහන්න දැන් මට හිතෙනවා මම දන්නේ ඉති කියලා දාන්න ඕනේ කියලා. ඔව්. ඕකේ එහෙම ඇතුළු මාන්නයක්. ඒක නේද. يعني මේ හිමේ නෑ ඉතින් ඔව් මම දන්නවා කියනවා. ඔව්. ධර්ම මාන්නේ තමයි දාන්ති ධර්මයේ තමයි අන්තිම අල්ලලා තියෙන්නේ. මාන්නේ තියෙනවා කෙලෙසේ ධර්මයේ. ඔව්. යාට ගහන්න සුත්තිය. මම ආලා කවුද කියලා ඊට පස්සේ මොකද මගේ කට කාලා කාලා කතා කරන්නේ නැතුව හිටියම මොකක්වත් ඊට පස්සේ. ඔව් දැන් මම ආමතරනේ දැන් ওই බාන දාගෙන දාගෙන ගියානේ. අතර සමහර ඒවා මම මම මේ දාගෙන දාගෙන ගියාට එක පාටම නවත්තලා දානවා. නවත්තලා දාලා පැත්තකට කරලා දාලා ආයි මොකක්වත් කරන්නේ ඔක්කොම පැත්තකට දාලා මම මගේ හිතම ගවේෂණය කරනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. මේ ඉන්නේ කොතනද කියලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ දෙකට උඩ ගිහිල්ලා කියලා ඊට පස්සේ ආයෙ දිවට දානවා. වැඩක් නැහැ කියලා. ඒතර ධර්මයේ මම පෙන්වන්නේ හැබැයි. හිතට ධර්ම මුලින් ගන්න ඕනේ ධර්මෙ පෙන්වන්න ඕනේ මොකද අපි තාම පුහුණු වෙනවනේ පුහුණුව තුළ ධර්මෙ පෙන්වන්න අපි එකපාරට හිතන්න හොඳ නැහැ අපි එකපාරටම රහත් වෙයි කියලා එහෙම දෙයක් වෙන්නේ <laughs> එහෙම දෙයක් වෙන්නේ අපිට නොතැනෙන නොපෙනෙන මානෙක අපේම කෙලෙස් ෂේවිගෙන යනවා ඒක නම් දැනෙනවා ඔව් මොනවා කතා කරත් කතා නොකරත් අපිට නොපෙනෙන මානෙක අපිට ධර්මයේ වැඩිගෙන යනවා ඒක නැති කරන්න බෑ බොජ්ජංග වැඩෙනවා සති ධම්ම විජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛානේ සතිය මේ මුලින්ම මේක දැන් පේනවා එකනේ ඊට පස්සේ ධම්මවිජේ ධර්මයෙන් පෙන්නන්නේ ඒ කියන්නේ ඒ සිත ඇති වෙනව නැති වෙනව එක තැනක්වත් සිත පිහිටවන්නේ නැතුවම යනවා දැන් සමහරවිට අපි අපි මේ මේක හැමසෙම පෙන්නන්නේ නැහනේ අපි එදිනදා වැඩ කරනවානේ එතකොට හිත ඔහේ යන්න දඟලනවානේ එතකොට එකපාරටම හිතට දැනෙනවා මේ මේ ඔහේ යන්න දැන් දැඟලුවට හිත මේ ඇතුලෙන් දැනෙනවා ඇතුලෙන් එනවා මේ හරයක් නැහැ නේ කිසිසේ වන්නේ නේ අර ධර්මී එනවා නැති කරන්න බෑ යටින් එනවා යටින් එනවා මේ කිසි තේරුමක් නැහැ හිස් වචන නේ මේ කතා කරන්නේ ඒ අතනින් මාරු වෙලා යන්න හිත ඊට පස්සේ ඉන්න තැනේ ඔව් ඒ ධර්මයේ එනවා නැති කරන්න බෑ ධම්මට්ටිච ඥානෙ වැඩෙනවා ඒ බොජ්ජංග වැඩෙන එක මාර විදිහට අපිටත් දැනෙනවා මේ මේ මේ ඔය කොහොම එකට වැඩෙන්නේ සත්‍විස් බෝධිපාශික ධර්ම ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඔක්කොම එකට වැඩෙන්නේ තේරම එක ගුලියට එනවා 이르දිපාදත් එකට එනවා ඒ කියන්නේ සති ධම්ම විජය විරිය පස්සත් දැන් මේ මේක ඉර්ධිපාද වැඩෙනවානේ. සතර ඉර්ධිපාද ඒවත් එක තමයි එන්නේ. ඡන්ද චිත්ත වීර විමර්ශන ඡන්ද චිත්ත වීරව ඡන්දය කියන්නේ තමන්ට මේ ධර්මයේ දකින්න තියෙන කැමැත්ත. චිත්ත කියන්නේ සිත මේ මේ මේ සිතේ සත්‍ය දකින්න අනිත්‍ය දකින්න. අනිත්‍ය කියන්නේ බාහිර බඩු මුට්ටු නෙමෙයි. මේ මේ සිතක් කියලා දෙයක් නැහැ සිතේ අනිත්‍ය. ඔව්. සිතක් කියලා දෙයක් නැහැ නේ. සිතේ අනිත්‍යයි අනිත්‍ය කියන්නේ. සිතක් වෙන දෙයක් නැහැනේ මේක හැදිලා තියෙනවා දකිනවා. එතකොට මායාව පේනවා. එතකොට ඇත්ත ලෝකේ මායාව දකිනවා. එයා එයා දකින සිත ගේක් නෑ ඒකට කොහෙත් නෑ. මමත් මොකක්වත් නෑ මේක වෙන දෙයක් නෑ මේක වැඩක් ක්‍රියාසිතක් විතරයි. ආවිදින කෙනෙක් නෑ, යන කෙනෙක් නෑ, කරන කෙනෙක් නෑ, බොන කෙනෙක් නෑ, කතා කරන කෙනෙක් නෑ. ওই වැඩක් වෙනවා. ওই වෙනවා. ඔහි වෙනවා. ඒතර බලන් ඉන්න ඇයිද එයා එයා කරනවා වගේ පේනවා. ඒතර එයා ওই අනෝපේ. මොකක්වත් නෑ. ඒක කෙනා නැති වැඩේ වෙනවා. කෙරා නැතු යනවා. මේක හැබැයි මේක තමන් මුලින් මුලින් උත්සාහයෙන් වීර්යයෙන් හදා ගන්න ඕන ගමන. පාර ඔරුව හදා ගන්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඔගතරණ සූත්‍රේ මේ අර කියන්නේ මේ මේ උල්ලුපමංව බේසිස්සා මේ මේ කියන්නේ ඔළුව තමා විසින්ම හදා ගන්නවා කියලානේ. ඒක තමා විසින්මයි හදා ගන්න ඕනි මේ මේ හිත දකිලා හිත ඇත්ත දකින්න එක. ඔරුව හදනවා කියන්නේ ඒක ඒක ඊට පස්සේ ගගට වැටුණා වගේ තමයි යනවා ඒක. ඒක ඒක දැක දැක යනවා. අර ගගේ යනවා වගේ ඔරුව ඊට මේ එකඩ වෙන්නනේ දඟලන්නේ. ඔගතරම සූත්‍රය දැගලුවත් ඔලුව ගිලෙනවා කියනවනේ. දැගලුවත් ඔලුව ගිලෙනවා. අර නිස්සලෝ තිබ්බත් ඔලුව ගිලෙනවා. ඒ කියන්නේ මේක දකින්නත් ඕනේ. මුකුත් නොකරත් බෑ කරලත් බෑ. ඔතන තමයි ක්‍රියාවේ ඇතුලේ ওই ගමන තියෙන්නේ. ඒ ක්‍රියාසිත ඔක්කොම ශුන්‍යතාවය ඇතුලේ යන්නේ. එතන තමයි කියන්නේ කතාව තියෙන්නේ. අප මේක ඇතුලේ ගොඩාක් වෙලාවට අපි මේ ප්‍රායෝගික පැත්ත තමයි ගොඩක් පොත්වල නැහැ. ප්‍රායෝගික පැත්ත ගොඩක් පොත්වල නැහැනේ අපි හඳුරන්නේ මේ අපි අපි ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කරනකොට කන බොනකොට හැම තිස්සෙම අපි කතා කරනකොට ඒ හැම මොහොතකදීම අපේ හඳුරන්නේ මේ අපිට අපිට දැනෙන දේ අපිට පේන සත්‍ය පේන්න ගන්න එක පොතක ලියන්න බෑ පොතක ලියන්න බැහැනේ දැන් අපි අහස දිහා බලන් හිටියත් මේක එහෙම දෙයක් තියෙනවා මේ ඉර දිහා බලන් ඉඳලා මෙතන එහෙම දෙයක් තියෙනවා මේ මගේ හිත නේද හිතේ නේද මේ ඔක්කොම තියෙන්නේ මේ මේ ඔක්කොම එකම ෂණයෙන් එන්නේ පැ ෂණයෙන් එන්නේ පැ මේ වර්ණය එන්නේ කොහොමද රශ්මිය එන්නේ කොහොමද මේ ඔක්කොම එන්නේ පැ මේ ආයතන හයම ප්‍රශ්නේ එහෙම දෙයක් නෑ ඒක ප්‍රසාද මේ ඔක්කොම ප්‍රසාදනේ තේරෙන වර්ණය ආට ප්‍රසාදන කාල් සාද්දයක් කණක් නැත්තම් සද්දෙකුත් නෑ ඇක් නැත්තම් වර්ණෙකුත් නෑ එහෙනම් ඉරකුත් නෑ නේද ප්‍රසාදාරි හරි පුදුම මේකක් තියෙනවා මේ කතාව ඇතුලේ ඇති වෙන නැති වෙන හේතුඵල ධහම මේ කිසි තැනකට පනවන්න බෑ. මේ හේතුඵල ධහමෙන් නිරෝධයක් දෙන්නේ. හේතුඵල ධහම කිසි තැනකට දැන් ඵලයක් නේ හැමතිස්සෙම මේ අපි මොකක් හරි දෙයක් අල්ලගත්තත් ඉර කියලා අල්ලගත්තත් ඵලයි. එතකොට එහෙම දෙයක් නැහැනේ මේ ආයතනකින්නේ මේක හැදෙන්නේ. ආයතන නැත්තම් ඒකට ආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන සලායතන නිරෝධෝ නිබ්බාන ඒ සලායතන ලෝකෝ ලෝකෝ එතකොට ඔක්කොම ලෝකේ හැදෙලා තියෙන ආයතන නිසා ඉතින් ආයතන එකින් එක එක එක හැමෝටම අර ඒකෙන් මිදෙන එකම තමයි ශුන්‍යතාවය එතනමයි හැබැයි ඒ තුල තමයි එයා ඊට පස්සේ අන්තරීක්ෂය විදින්න ගියත් කෙනෙක් නැහැ කතා කරන්න ගියත් කෙනෙක් නැහැ හැබැයි මේ මේ මේ කතා කරනවා බලන් ඉන්න පුතග්ජන මනසේ ස්වභාවය ඔක්කොම බාහිරනේ ඉන්නේ මෙතන බාහිරක් නැහැනේ අතර ඇතුළෙත් නැහැ සිතුවිල්ලෙත් නැහැ කෙනෙක් නැහැ එතකොට නිකන් යනකොට පබ්ජයක් විතරයි ඒක වෙනව නමුත් එහෙම දැන් මේ අපිට දැනෙන දේ මේක ටිකක් සිවුම් කතාවක් ඒක අපේ ඒක සිවුම් කතාවක් තියෙනවා ඒක ඇතුලේ දැන් මේ කවුද අර මේ ඕසෝ කියලා කියනනේ අර මේ ඔස්ට්‍රේලියාවේ ඔව් එයාගේ කතා මොකද්ද කියන්නේ එයාගෙන මම අර අර මේ ඔය බුරුමෙන් ගිය හාමුදුරු නමක් නේද ඔය කියන්නේ ඔවල මේට අවුරුදු 20කට කලින් මේ මැරිලා තින්නේ. ඔව් ඔව්. එයාගේ මුත්තත් අනු කාරණා මොකක්ද කියන්නේ මේ දේ කතා. මහායාන පැත්තෙන් එන්නේ මහායාන කියන්නේ ආවුදුනේ දැන් මේක මේක මේ මං කියන එක පොඩ්ඩක් තව ටිකක් හොඳට විග්‍රහ කරලා බලන්න. මහායාන කියන්නේ අපේ ආවුදුනේ මට දැන දේ මම කියන්නේ බුද්ධක්ෂණය කියන්නේ මේ සිතේ සිතුවිලි නැති තැන බුද්ධක්ෂණයනේ. දැන් මේ මොහොතේ පොත දකිනවා පොත දකින්නෙත් අතීත සිතක් ඒ ඊගා මොහොතේ බිත්තිය දකිනවා බිත්තිය කියන්නේත් අතීත සිතක් එතකොට මේකත් අතීතක් ඊගා සිතත් අතීත සිත වර්තමාන සිතක් නැහැනේ එතකොට මෙතන ශුන්්‍යතාවයක් එනවනේ මේ සිත මේ සිතත් ඇත්ත නෙමෙයි අසිතත් ඇත්ත නෙමෙයි මේකත් පනවන්න බෑ ඒකත් නෑ බාහිරත් පොතක් නෑ බාහිරත් බිත්තියක් නෑ සිතෙත් එහෙම දෙයක් නෑ ඒක අතීත සම්මුතියක් නේ එහෙම දෙයක් කොහෙවත් නෑනේ එතකොට මෙතන මේ ක්‍රියාසිත එනවනේ එතකොට මෙන්න මෙතනනේ බුද්ධක්ෂණේ එනවා මෙතන පණවන්නේ නැති මුකුත් හරයක් නැති මේ අර හත් වෙනි ඉන්ද්‍රිය කියලා කියන තැන බුද්ධක්ෂණය එනවා. ඒ කියන්නේ මේ ෂණය හටගෙන නිරුද්ධ වෙන ෂණයටත් මුකුත් නැහැ. ශුන්‍යතාවය ඇතුලේ මේක තියෙන්නේ. එතකොට මෙතන බුද්ධක්ෂණය තියෙනවා. මෙතන ආශ්‍රව කියලා මුකුත්ම නැති වුණ තැන බුද්ධ බුද්ධක්ෂණය තියෙනවා. ඔතන මුකුත්ම නැහැනේ. මොකටද අවදිය කියන තැන කිසිම දෙයක් නැහැනේ. කෙලෙස්වත් පණවන්න බෑනේ. දෙයක් තියෙන්න ඕනනේ. දැන් දෙයක් තිබ්බොත් මේකට පණවන්න පුළුවන් තණ්හාව ඔක්කොම එන්නේ උපාදානයක් වෙන්නේ. දෙයක් නැති වෙනකොට ඔහොම මුකුත්ම නැහැනේ. එතකොට එතන බුද්ධ ක්ෂණේ තියෙනවා. හැබැයි මේ බුද්ධ ක්ෂණය තුල ඒ බුද්ධ ක්ෂණය තුල එතන බුද්ධ ක්ෂණයට එන කෙනා ගාව මොහොතට අවදි වෙන කෙනා ගාව ඒක එතකොට කෙනෙක් නැහැ එතන. උජ්ජලයා නැහැ කෙනෙක් නැහැ දැන් කෙනා කියන්නේ පොත දකින්න එකනේ පොත දකින්න එකමනේ සිත කියන්නේ සිතමනේ කෙනා කියන්නේ. එතකොට පොත දකින්න තැන පොතකුත් නැත්තම් කෙනා නැහැනේ. එතකොට එතන හිස් තනන්නේ එතන ශුන්‍යතාවයෙන් බුද්ධක්ෂණය